හොඳයි පින්වත්නි කාට හරි අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ භාවනා කටයුතු මුල් කරගෙන ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. පාණ්ඩු ජීව මහතාට දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ සරණයි. ඔව්. මාව ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනා පුරාවටම ඔය ඔක්කොම තියෙන්නේ අපේ සිතේ දැන් ඔය කියන විදියට සිතුවිල්ලක් ඇති වෙලා ඒ කියන්නේ ප්‍රපංච කිරීමක් ආරම්භ කරන හේතුනේ. හ්ම් එතකොට අපි දැන් ධම්මානුපස්සනාවක් වඩලා එතකොට ධම්මානුපස්සනාව තුළින් අපිට අවබෝධයක් එනවනේ කිසියම්ම හෝ සිතුවිල්ලක් ඇති වෙන එක දුකයි කියන එක අන්තිමට එතකොට ඒ නිසානේ අපි දැන් මේ ඔය සිතුවිලි ඇති වෙනකොට ඒක දුක බව දැනিলা ඒ සිතුවිල්ලක් ඇති වෙනකොටම ඒක දැනගෙන ඒක අත්හැරලා දාලා ඒ ඒ වගේ තමයි දැන් ප්‍රතිපදාව යන්නේ. හරි. එතකොට මේවා මේ ආකාරයට මෙහෙම කැටගරයිස් කරලා දැනගත්තා කියලා එතකොට ඒක අපිට එහෙම දැන් එහෙම මේ මේක නිසා මේක ආවා කිය කිය එහෙම අපි බලන්න අවශ්‍යතාවයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ එහෙම දැන් මට හිතෙන්නේ දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මෙහෙම කුණුරොඩු මේක තියෙනවා කියලා පෙන්වා දීම තුළ එක්තරා එක්තරා අන්දමට අපිවට දැනුවත් වෙන්න පුළුවන් මොකද නැත්තම් සමහර ලාවට මේවා තියෙද්දි අපි නැහැ වගේ ඉන්නවා මොකද අපිට තේරෙන්නේ මේකත් ක්ලේශයක් කියලා දන්නේ නැත්නම් ඒතර අපි දැන් හිතන උදාහරණයක් වශයෙන් අපේ හිතේ මාන්නයක් තියෙනවා. සමහරවිට මේ මාන්නයට අපි ලක් වෙලා ඉන්නේ. නමුත් අපි දන්නේ නැත්නම් මෙන්න මේක මේ මාන්නයක් තියෙන්නේ. මම මේ මාන්නෙන් හොඳටම මත් වෙලා මාන්නෙන් හිත නිකන් පීඩාවට ලක් වෙලායි තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැත්නම් එතකොට හරිය අසරණයි. ඒ නිසා දැන් අපි එක පැත්තකින් එතනදී සත්පුරුෂ ආශ්‍රයක් ඊටාම් ප්‍රයෝජනවත් වෙනවා. අපි පිරිසක් ඇසුරු කරද්දී අනිත් අයගෙන් අපිට දැනගන්න පුළුවන් මම අහුවෙලා ඉන්න කෙලෙස් මොනවද කියලා. යම් පමණකට. මොකද පිරිසක් ඇසුරු කරද්දී ඒ අය ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව නැත්තම් යම්සි වෙනත් කෙනෙක් සත්පුරුෂයෙක් අපේ තියෙන අඩුපාඩුව දැකලා අපිට කිව්වොත් ඔන්න අපිට හඳුනා ගන්න පුළුවන් ආ ඇත්ත තමයි මේ මෙහෙම දෙයක් මම කරලා තියෙනවා. මම දන්නේවත් නැහැ මම ඒ රාජ්‍ය කෙලෙසයකට අහු වෙලයි කටයුතු කරලා තියෙන්නේ කියලා අන්න අපේ තියෙන ඒ ක්ලේශය අපිට ඔන්න පොඩ්ඩක් ප්‍රකාශ වෙනවා. නමුත් සමහර වෙලාවට අපිට කෙලෙස් හඳුනගන්න තේරෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට විවිධ සූත්‍රවලදී මේ විවිධ කෙලෙස් නම්ගම් නැතිව ඒවැය ස්වභාවයන් විස්තර කරද්දී අපේ හිත නිකන් නැඹුරු වෙනවා අපේ පැත්තත් හැරලා බලන්න. ආ ඇත්ත. ආ මෙහෙම එකක් මගේ හිතෙත් තියනවාද? මම අතෙන්දි කටයුතු කළේ මොකක් හරි මේ බඳු ක්ලේශයකට අහු වෙලාද කියලා නිකන් තමන්වම විමර්ශනය කරන ගතියක් තමන්ගේම හිතේ මේ වගේ ස්වභාවයන් මගේ හිතේ තියෙනවද කියලා නිකන් අවංකව නිහතමානීව පරීක්ෂා කරලා බලන ගතිය මේ දේශනාවල් ඇහෙනකොට අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අර බුදුරජාණන් වහන්සේ තව අපිව ඒකට යොමු කරනවා මේ විවේකයෙන් නැඹුරු වෙන්න කියන වචනේ හරහා. දැන් අපි දැන් බඳු ජීව මහත්තයා මතක් කරනවා වගේ හිත වැඩිපුර වැඩිපුර විවේකයෙන් තියන්න තියන්න හිතේ පිරිසුදු භාවය තමයි ඉස්සරහට එන්නේ. ඒ වගේමයි පිරිසුදු භාවය ඉස්සරහට එන්න එන්න පුංචි ක්ලේශයකුත් හඳුනා ගන්න පුළුවන් ගතියක් වැඩි දැන් අපි හිතමු අපිරිසුදු වස්ත්‍රයක තව පුංචි තීන්ත බිඳුවක් දැම්මා කියලා ඒක පේන්නේවත් නැහැ. මොකද ඒ තරමට වස්ත්‍රය අපිරිසුදුයි. හැබැයි වස්ත්‍රය හොඳටම පිරිසුදු නම් එහෙනම් පුංචි මේ තීන්ත බිඳුවක් නෙමෙයි නිකන් මේ රොඩු කෑල්ලක් තිබුණත් දුවිලි අංශුවක් තිබුණත් ඒකත් පෙනේවි. මොකද හොඳට වස්ත්‍රය පිරිසුදුයි. ඒ වගේ තමයි එහෙනම් අපේ හිතත් අපි නොබැඳුණු හිතක් පවත්වන්න පවත්වන්න. උපාදාන වලින් තොර හිතක් පවත්වන්න පවත්වන්න ටික ටික අර පුංචි පුංචි කෙලෙස් පවා ඉතින් Tamanට පේන්න ගන්නවා. ඒකේ තියෙන පීඩාව Tamanට වැටහෙන්න ගන්නවා. ඉතින් එතකොට අර බඳු ජීව මහත්තයා කියනා වගේ ඒ බඳු අවස්ථාවකදී ওই තරම් ඉතින් ඇනලයිස් කර කර ගලප ගලප මේ අපිටම ලිස්ට් එක කටපාඩම් කර කර යන්න උවමනාවක් නැහැ. මොකද එයාට ටක් ගාලා හඳුන ගන්න පුළුවන් ආ දැන් මේ හිත කෙලසිලා තියෙන. දැන් නම් ඔන්න මේ මේ જાතිය කෙලස් පහළලා තියෙන කියලා එයාට යහුසුලුව හඳුනා ගැනීමේ හැකියාව ඒ ප්‍රතිපදාව දිගට දියුණු කරගෙන යද්දී කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඔව් ඒ වගේම දැන් ඔබ වහන්සේ අර අද පැහැදිලි කරපු ඔය මදේ කියන එක ඇති වුණු අවස්ථාවක් මම හඳුනාගත්තා දැන් අපි ඔය අපේ ඉස්කෝලේ පන්ති ළමයිගේ ඔය get together තියෙන වෙලාවෙදී ගිහිල්ලා ඒගොල්ලන් ඔය පින්තූර ගත්තු ඒවා හැම එවනවා. එතකොට මේ පින්තූර දිහා බැලුවාම දැන් මේ පින්තූර වලින් මට මට මගේ ඒ කියන්නේ මාව නිකන් කැපිලා පේන ස්වභාවයක් එහෙම එකක් මම දකිනවා ඒක සමහරක් අය කියනවා. එහෙම ඒ කියන්නේ කොටස පිරිසක් මැද ඉන්නකොට නිකන් එතකොට ඒ කියන්නේ පැහැපත් බව ඇත්තටම ගත්තොත් දැන් මුහුණ එහෙම පහපත් බව ඉස්සරට වඩා ඒක වැඩි වෙලා මොකක් හරි එහෙම එකක් ඒ කියනවා. ඒක මටත් පේනවා. ඒ කියන්නේ අර රූප බැලුවහම එහෙම එකක් තියෙනවා. පන්දුජිය පන්දුජිය මහත්තයා මොකද පන්දුජිය මහත්තයා මොකද මොකද මූණේ ගාන එහෙම නැහනේ නේද? නෑ නෑ. එතකොට ඒ වහන්සේ අර ඒ කියපු එක මට දැන් ඒ කියන්නේ වචනයට අනුව තේරුණා. මටත් එතකොට දැන් ඒ පින්තූරේ බැලුවාම එහෙම මාව මම අගය කර ගැනීමත් ඒක කෙලසයක් කියන එක මම දන්නවා. නමුත් ඒකට අදාළ වචනේ දැන් තමයි අහුවෙන්නේ. ඔව් ඔව්. ඒක තමයි. ඒ ඇත්තටම හරි හරි සියුම් ඉතින් ඔය වගේ දේවල් හරිම සියුම්. මොකද අපි හරි කැමැති පුජ්‍යල භාවයක් හදාගන්න. අපි කරපු දෙයක් අල්ලගෙන අපේ තියෙන ගුණයක් අල්ලගෙන අපේ තියෙන හැකියාවක් අල්ලගෙන අපේ තියෙන කුසලතාවයක් අල්ලගෙන මේ මොනවාම හරි අල්ලගෙන අපි හදන්නෙම පුජ්‍යල භාවයක්. ඒ නිසා බුදු කෙනෙක් ওই ටික කිව්වේ නැත්නම් අපි දිගට පුජ්‍යල භාවයක් හදාගෙන ආපු ගමනේ තමයි මේ තාමත් යන්නේ. ඔව්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාවට අදාළව පසුගිය පොය දවසේදී මම සාමාන්‍යයෙන් සක්මනක් හැටියටම කියලා භාවනාවක් කරලා නෑ. නමුත් පහුගිය පොය දවසේ මම විහාරස්ථානයේ මේ තාප්ප දෙකක් අතර සක්මන් කළා දෙයක්ම. එතකොට මේ සක්මන් කරන වෙලේදී මම විකටම බැලුවේ දැන් කොහේ ඇවිදීම වෙනවා පුද්ගල භාවය මමෙකුත් නැහැ. නමුත් මම බැලුවේ දැන් මේ තාප්ප දෙකක් අතර ඇවිදින නිසා තාප්පේ ළඟදී කෙලවරේදී හරවන්නේ කවුද කියන එක. එතකොට මේ ඒ හරවන්නේ මම හරවන්න මැදිහත් නොවන බවත් හොඳටම තේරෙනවා. ඒ තාප්පේ කෙලවරට ලං වෙනකොට නිකන් අමුතු නිකන් රස්නයක් වගේ මට තේරෙන්නේ කියන්නේ ඇඟට දැනෙනවා. මොකක් හරි ස්වභාවයක් ඒ දැනිලා දැන් හැරෙන්න ඕනා කියන එක කය විසින්ම කරනවා. ඒ කියන්නේ මම මෙදිහත් නොවුණා. එතකොට ඒ වගේ එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ගොඩාක් තමයි. ඇත්තටම දැන් මම ඉන්න අවශ්‍ය නැහැ මේ වැඩේ වෙන්න. වැඩේ ඒක ඒක නම් කරනවා නේද? දැන් අපි හිතමු දැන් දැන් හුස්ම ගන්න එකට මම අවශ්‍ය නැහනේ. ඔව්. කය කය වැඩේ කරගන්නවා. ඒ වගේ අතර මේ මමෙක් කියලා අපි ආරෝපණය කරගන්න අවශ්‍ය නැහැ මේ යන්ත්‍රය දුවන්න. මේ යන්ත්‍රය දන්නවා ඒක දුවා ගන්න. ඔව් ඒක තමයි මොකද මේ හැරෙන්න අපි මදියත් නොවුනට කය හරවලා මේ මාර්ගයේ ඒ තාප දෙක අතර ඇවිදීම කරනවා. ඔව්. ඒක අර කෙලවරේදී නිකම් දැන් මදහරියේදී එහෙම නෑ. තාප්පේ කෙලවරට ලං වෙනකොට මම දන්නේ ඒ කියන්නේ නිකම් අමුතු හසුන ගතියක් වගේ නිකම් පොඩි බලයක් පහළ වෙනවා. පහළ වෙනවා. පහළ වෙලා හැරෙනවා. ඒ වගේ එකක් තමයි මම අත්දැක්කේ. ඔව් වෙන්න පුළුවන්. ඒක ඒ කියන්නේ. ඔව්. ඔව්. ඒක තමයි දැන් අපි අපි නිකන් දැන් ඇත්තටම බුද්ධ චරිතය අරගෙන බැලුවත් දැන් බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ඉතින් ඒ කටයුතු කළා තියෙනවානේ. ඉතින් එතන පුජ්‍යල භාවයකින් තොරවනේ කටයුතු කළා තියෙන්නේ. නමුත් සෑහෙන කටයුත්තක් කළා තියෙනවා. ශාසනයක් පිළිහිටවලා තියෙනවා, විනයක් දේශනා කළා තියෙනවා, මේ ධර්මයක් දේශනා කළා තියෙනවා. ඒ වගේ ඉතින් අනිත් සෑහෙන පිරිසකට අවවාද අනුශාසනා කළා තියෙනවා. ඉතින් මේ හැම එකම එකාතකින් එතන අර පුජ්‍යල භාවයක් නැති වුණාට නිකන් ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනෙන් අදහස් වෙන්නේ නැහැ පුජ්‍යල භාවය නැතිවීම තුළ සම්පූර්ණයෙන්ම නිකන් ඇදන් වැටෙනවා කියලා. උන්වහන්සේ පුජ්‍යල භාවයක් සහිතව කෙලෙස් බරිතව කටයුතු කරන මිනිස්සෙයින්ට වඩා ආශ්චර්ය මිනිසෙක් විදිහට ඉතින් බොහොම ශ්‍රේෂ්ඨ කටයුත්තක් කළා තියෙනවා නේද? ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන දැන් අපේ අපේ තියෙන කුසලතාවයන් සමාවට මතු නොවෙන්න හේතු වෙන්න පුළුවන් අපි තුල තියෙන පුජ්‍යල භාවය. අපි ඒතර නිකන් අර පටු ආකල්පයක හිර වෙච්ච ගතියක් හිතේ හිතට විවෘත වෙන්න විදිහක් නැහැ අපි හදාගත්ත පටු ආකල්ප නිසා. පුජ්‍යල භාවය නිසා. දැන් දැන් චේතෝ විමුක්ති මට්ටමක් දැන් අද දේශනාවදිත් ඒ වත්තුපුම් සූත්‍රෙත් තියෙනවා වගේ හැමතිස්සම අර චේතෝ විමුක්ති මට්ටමක් හිතේ පවත්තන්න පවත්තන්න හිතේ විවෘත භාවය හොඳට විවෘත වෙලා තියෙන ගතිය නිදහසේ තියෙන ගතිය කෙලෙස් වලින් වර්ණ ගැන්විලා නැතිව තියෙන ගතිය. ඒතර බැලුවාම අර එක අතකින් අපිට නිකන් නවීන විද්‍යාවෙන් උනත් කියන්න පුළුවන්. දැන් හිතේ කිසි ආතතියක් නැහැ. හිතට හොඳට වැඩ කරන්න පුළුවන්. අපි හිතුව මොළයට හොඳට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද කෙලෙස් වලින් එන පීඩාවක් නැහැ. එයාට හොඳට ඉතින් පහසුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. නුවණ හොඳට යොමු කරන්න යොදන්න පුළුවන්. මොකද කෙලෙස් පීඩාවක් නැහැ. එහෙමයි. ඒක ඇත්තටම සමහර වැඩිපුරම මේ විවේකයම ඉඳීම තුළ තමයි මම මට නම් තේරෙන්නේ කියන්නේ මේ සියුම් සියුම් දේවල් වුණත් අඳුන ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපි රාජකාරී වැඩ කරනකොට ඒ ස්වභාව පවත්වන්න බෑ. නමුත් අනිත් සෑම විටම මේ ඒ ස්වභාවය ඉන්නකොට තමයි මකද මට සියුම් මට්ටමින් හරි කියන්නේ සිතුවිල්ලක් හැටියට ගොඩනැගෙන්න හදනකොටම මේක දැනෙනවා. ඉතින් ඒ විදිහට තමයි දැන් මේ ප්‍රතිපදාව කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. එහෙමනම් ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. හොඳයි. හොඳයි. ත්වන් සරණයි. ඊළඟට අහම් ගැටලුව සංධ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සිතේ විවේකය හුදෙකලා බව එහෙම නැත්නම් නිදාස් බව වර්ධනයට සක්මන පර්යන්කේ යොදාගන්නේ කොහොමද කියලා. ඒක තමයි. දැන් ඉතින් ඒක එතනින් තමයි අපි පටන් ගන්න. ඒ කියන්නේ හිතේ නිදහස වර්ධනය කරන්න අපි එක්තරාන්දමකින් හිත යම්සි තෝරගත්ත අරමුණක සතිමත් කරන්න මුලින් උත්සාහන්ත වෙනවා. මොකද එහෙම නැත්තම් හිත ගිහිලා වල්මත් වෙනවා. ඒ වල්මත් වීමෙන් නිදහස් කරගන්න අපි දැනට නික්ලේශී අරමුණක් නැත්තම් බර අඩු අරමුණක් ඉදිරිපත් කරගන්න මුලින්ම. ඒකේ පුළුවන් තරම් පවත්වනවා. දැන් එතකොට හිතට ඉබාගාත ගිහිල්ලා වල්මත් වෙන්න, කෙලෙසෙන්න හැකියාව අඩුයි. මොකද අපි වමනාවෙන්ම මේ තෝරගත්ත අරමුණක තමයි නැවත නැවත නැවත නැවත යාව තියන්නේ. එතකොට ඔන්න සතිය කියලා එකක් ඔන්න හැදෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකාග්‍රතාවය කියලා එකක් හැදෙන්න ගන්නවා. ඊට පස්සේ එතනින් නතර නොවි දැන් මේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසලා බලනවා. එතකොට තමයි අන්න ඒකේ ආදීනව තේරෙන්නේ. මේක තියෙන ත්‍රිලක්ෂණයක් වැටහෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් හිත ඒකත් අතහැරලා දානවා. දැන් ඉතින් හිත නිදහස් හිතක්. ඒතර ඒ ඒබඳු නිදහස් හිතක් සහිතව නම් යම්ස කෙනෙක් ඉන්නේ. එතකොට යාට සක්මනය, පරයන්කේය, එදිනදා කටයුතුය කියලා වෙනසක් නැහැ. එයා කොතෙන්දිත් මේ නිදහස් භාවය තමයි පවත්වන්න උත්සාහත් යුත්තේ. එතකොට මුළු දවස පුරාම යන භාවනාවක් තියෙන්නේ. ආයි සක්මනේය පර්යංකේ කියලා මේ හිත පිරිසුදු කිරීමක් නෙමෙයි. පුළුවන් තරම් ඉතින් මුළු දවස පුරාම හිත පිරිසුදුව පවත්වන්න තමයි ආ උත්සාහත් වෙන්න තියෙන්නේ. සක්මනේදී පර්යංකේදී ඒක තව ටිකක් ඉතින් අර උත්ෘෂ්ඨ මට්ටමකින් එහෙමත් නැත්නම් කිසිම ආතතියක් හිත ඇතුලේ නොවන මට්ටමකින් හිත පවත්වන්නේ කොහොමද කියලා විමර්ශනය කරන්න තමයි එහෙනම් සක්මන පරයන්කේ තවදුරටත් පාවිච්චි කරන්න වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟට මගේ මේ දෙවන ප්‍රශ්නය තමයි මේ සක්මනයි පරයන්කයි සපරිවිය වුණත් කමන්නේ අපි ගැඹුරු විපස්සනාවක් කියලා හඳුන්වන්නේ කොහොමද එතන මේ අන්තේ මොකද ගැඹුරු විපස්සනාවක් කියලා අපි පරයන්කේදී මොකද හඳුන්වන්නේ එහෙම නැත්නම් සක්මනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද ස්වාමීන් දැන් මෑනියෝ අහන්නේ ඇත්තටම දැන් ඔය හිත නිදහස් කරගත්තට පස්සේ කරන ප්‍රකාශයන් නේද? ඔව් ඔව්. ඔව් ඒක තමයි. දැන් හිතන්න දැන් අපි හිත නිදහස් කරගත්ත తত্ত্বය ඒක ඇවිල්ලා මේ ප්‍රඥාව මත පදනම් වෙච්ච తত্ত্বයක් නේ. එහෙම නැතුව නිකන් හිත නිදහස් වෙන්නේ නැහනේ. දැන් අපිට මේ ප්‍රඥාවෙන් ලැබපු යම්කිසි සහයෝගයක් අනුග්‍රහයක් නිසා තමයි දැන් මේ හිත නිදහස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට තවදුරටත් මේ தත්ත්වේ පවත්වන්න නම් ඔය ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය අපි ටික ටික යම් පමණක ලබා දෙමින් තමයි ඒක පවත්වන්නේ. හිතන්න අපි සක්මන් කරනවා. සක්මන් කරද්දී හිතට රූප ඇහැට රූප පේනවා. අපි තුමු ඊටාම දැකුම් කළු රූප රූප. ඒතර කලින් නම් තේ රූප ඔස්සේ හිත ඇදිලා ගියා. ඒකත් එක්ක මත් වුණා. ඒකත් එක්ක පැටලුණා. නමුත් දැන් ඇයි එහෙනම් ඒකත් එක්ක පැටලෙන්නේ නැත්තේ? ඒකත් එක්ක මේ ඇයි හොඳයි අය පවත්වන්න යන්නේ නැත්තේ ඇයි? මොකද හිතේ යම් පමණක නුවණක් දිනු වෙලා තියෙනවා. එතකොට මේ නුවණෙන් ලැබිච්ච ආభాෂය නිසා තමයි එහෙමනම් දැන් මේ හිත අරවත් එක්ක දැන් පැටලෙන්න යන්නේ නැත්තේ. ඒ නිසා නිදහස් භාවය පැවැත්වීම තුළ යම් ප්‍රඥාවක අනුග්‍රහයක් හිතට ලැබිලා තියෙනවා කියන එක අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අනිත් එක තමයි දැන් අපි අපේ හිතේ දැන් ඔන්න ඇවිදිනකොට ක්ලේශයක් පහළ වුණා. අපි තුමු දැන් අතීතයේ කරපු දෙයක් මතක් වුණා. මතක් වෙලා ඉතින් තමන්ව දැන් හුවා දක්වන්න මේ සිතුවිලි ටික උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අන්න අපි ඒක හඳුනා ගන්න ඕනේ. ආ දැන් ඔන්න කෙනෙක් හදන්නයි යන්නේ. ඔන්න දැන් මමෙක් වෙන්නයි යන්නේ. ඔන්න කෙනෙක් වෙන්නයි යන්නේ. අන්න තේරුම් අරගෙන ඒක හිමීට අත්හැරලා දාන්න ඕනේ. ඉතින් එතකොට මේ සක්මුණේ තමයි නිරත වෙන්නේ. හැබැයි දැන් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් තමයි වැඩෙන්නේ. සමනහංශ තවත් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ওই නලලාශ්‍රිතව මොකද්ද ලා ලා ලා හිරු වගේ. හරිම සෞම්‍ය. ද්‍රව ගැතිය නිකන් වතුර වගේ අට පොඩි කැටි වගේක් දිනවා එකපාරක් මම දැක්ක නිකන් හරියට වෘත්තාකාරයක් නෙමෙයි ටිකක් විකට ඉලිප්සාකාරයට සමාන මේ රවුමක් වගේ එකක් ඒ ඒ ගැතියමට හැමලීම දැන් ඒ එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ දැන් ඒක තමයි වෙන්නේ මේ හිස ආශ්‍රිතව තමයි ওই ගැට මේවට දැන් ඉන්නේ ඒ මොකද ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ දැන් සමහර කෙනෙකුට කියන්නේ විපස්සනාව හරහා ගිහිලා පස්සේ හිත එකඟ වෙනකොට හිතේ ඒකාග්‍රතාවය හරහා නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. දැන් අපි ආනාපාන සතිය වඩද්දී ඇතම් කෙනෙකුට විපස්සනා වඩන්න කලින්ම නිමිත්තක් පහළ වෙනවා. ඒ කියන්නේ ආලෝක සංඥාවක් වගේ නැත්නම් අපි තුන් වලාකුලක් පෑවු වගේ හඳක් පෑවු වගේ එimhe නිමිති පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක අර හිතේ සමාධිමත් භාවයක් තියෙන බවට යම්සි ලක්ෂණයක්. තවත් කෙනෙකුට හැබැයි මුලදී ඒක පහළ වුණ නැහැ. හිත ටිකක් නිදහස් වෙලා විපස්සනාවක් වැඩිලා එනකොට ඔය නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ඉතින් ඕක දැන් මේ වෙලාවේදී එච්චරම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක තිබුණයි කියලා ගැටලුවක් කරගන්නත් එපා. ඒක ඔහේ තිබිච්චාවේ. මට තියෙන්නේ ඉතින් හිත දිහා බලාගෙන හිතේ කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරමින් යන්න තමයි තියෙන්නේ. ඕක ආවයි කියලා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. ඉතින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මේ ඉල්ලීමක් කරන්නයි මට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි එක සමානව බොහොම ගෞරව බහුමානයෙන් ආචාර්යත්වයෙන් සැලකෙන කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්ටියන් ආන්සර්ස් on ධර්ම පොත පොතේ තියෙන ස්වාමීන් වහන්සේ ඉසිදෙවි පිළිතුරු. හහ උන්වහන්සේ නිවනේ නෙමෙයිම දේශනාවලින් කිස්තුලා ඉවර කළා 34 වෙනි දේශනාව සඳහා 34 ඉඳලා ඉස්සරහට යන්න. ඔව්. උන්වහන්සේ අපේක්ෂා කළේ ඇහෙන්නේ නැති වුණා. ආනිමෑනියෝ මයික් එක ඔෆ් වුණා. ආයි කියන්න දැන්. ඔව් ඔව් ආයි කියන්න. උන්වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා Christians answers from Dhamma පොතේ. ඔව්. නිවනේ නිවීම දේශනා මාලාවේ 33ක් ඉවර කළා 34 ඉඳලා ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ දේවතා සංයුත්තේ සංයුත්ත නිකාය පළවෙනි කොටසේ නිමොක්ඛ සූත්‍රය ඇසුරෙන් කියලා. නමුත් ඒක කරගන්න බැරි වුණා කියලා. ඉතින් මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ ඒක ඒ විමුක්ති සූත්‍රය ඇසුරෙන් දේශනාවලියක් පවත්වන්න කියලා මටත් හිතෙනවා ඒක හරියට හොඳ නිමිත්තක් කියලා. හහ. දේවතාවෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් සර්වඥන් වහන්සේගෙන් විමුක්ඛය, ප්‍රමුක්ඛය, විමුක්ඛය සත්‍යයගේ. ඔබ වහන්සේ පනවන්නේ කොහොමද කියලා. ඉතින් සර්වඥන් වහන්සේ එක ගාථාවකින් ඒක විස්තර කරනවා. නමුත් ඊටම ගැඹුරුයි කියලා හිතෙනවා වහන්සේට ඒක ධර්මදේශනාව යොකට නිමිත්තක් වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා කියලා ස්වාමීන් වහන්සේ. හොඳයි බලමු අපි ඉස්සරහදී මම හිතනවා මේ අපේ ලොකු වහන්සේ මේ ඔකෙන් එකක් කරන්න ඇති කියලා. මොකද අර දේවතා සංයුක්තයේ මුල් කරගෙන තමයි පහුගිය ටිකේ ඔය මේ බ්‍රහස්පතින්ද ධර්මදේශනාව පැවැත්වුවේ. ඉතින් මම හිතන්නේ උන්වහන්සේ ඔක මේ වෙනකොටත් ධර්මදේශනාවකුත් ඔය සම්බන්ධයෙන් පවත්වන්න ඇති කියලා. පැවැත්වුවා තමයි මටත් මතකයි පැවැත්වුවා කියලා. ඒ යෝගහන්සේ ඕගදරහ සූත්‍රය නම් කළා මේක දෙලහ සූත්‍රය. මේක කළ බව මට නම් මතක නෑ. අහහ. මට චුට්ටක් ලින්ක් එකක් හොයලා එවන්න මම බලන්නම්. ඒ තවත් දෙයක් මට මෙතෙන්දී එකවට මම කියන්නේ කියනවා ස්වාමීන් වහන්සේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඔව් මේකේම මේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ සර්වඥන් වහන්සේ බාහ්‍ය තාපසතුමාට කිව්ව එකම ගාථාව ඒකේ දික්කලක්කන් භවිෂ්‍යත කියන එක මේ උන්වහන්සේ මේ කටුන්දේ ස්වාමීන් වහන්සේ කියන in the scene just the scene in the heard just the heard ඒකේ ක්‍රියාව scene කිසිම මේ පැත්ත කෙනෙකුත් බලන කෙනෙකුත් නැහැ අර පැත්තේ පෙනෙන දෙයක්වත් නැහැ මේ පැත්තේ අහන කෙනෙකුත් නැහැ අර පැත්තේ ඇහෙන දෙයක්වත් නැහැ ක්‍රියාවක් විතරයි කියන එක මේ උන්වහන්සේගේ පරිවර්තනය හරිය ලස්සනට තියෙනවා සාර්ථකත්වය. හ්ම් හ්ම්. එතකොට අර හේතුඵල සම්බන්ධයක් විතරක් එතන පෙන්වන්නේ කියන එක තේරෙනවා නේද සාමිවංශ? ඔව්. ඇත්තටම මේක තමයි. දැන් කටුකුරු සානාසේ ඔය ඔයගේ බොහොම සූක්ෂම පැති බොහොම දක්ෂ විදිහට මතු කරලා තියෙනවා. මේ නැත්තම් සමහරලාට අපි හිතනවා මේ දැන් එළියේ නම් කෙනෙක් නෑ හැබැයි බලන කෙනෙක් ඉන්නවා. දකින කෙනෙක් ඉන්නවා. කියලා අර observer කියලා කෙනෙක් අපි හදා ගන්නවා. ඒක ඔය හුඟක් වෙලාවට Hindu පැත්තට එනකොට ඒක ඇල්ල තියෙන්නේ. ඒ කියන්නේ එළියනම් කෙනෙක් නැහැ. අත්දැකීම විඳින කෙනෙක් හැබැයි ඉන්නවා. ඔබ්සර්වර් කෙනෙක් හදාගන්නවා ඒක. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම එහෙම කැලලකුත් නැහැ කියන දේ තමයි කියන්නේ. ඒකට මට හිතලා මේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ ඒ සර්වඥන් වහන්සේ තේරුම් ගත්තේ දේශනා කරපු එක හරියටම තේරුම් අරගෙන හරියටම එතන දක්වලා තියෙනවා කියලා. හරි. ඉති භාග්‍යතාව ප්‍රසතුමාට එතන හේතුඵල සම්බන්ධයෙන් දැකලා වෙන්න ඕන අරහත්ත්වයට පත් වෙන්නේ කියලා වෙනවා කියන්නේ. ඔව් ඔව්. උනාසේ ටක් ගාලා ඔක්කොම ටික තේරුම් ගත්තා. ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඒක තමයි කියන්න ඕන. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. නිර්මාණ කරනයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේ ක්ලේශය ගැන පොඩ්ඩක් අහගන්නයි ගත්තේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ සියුම් ක්ලේශය ගැන ගත්තොත් මානෝ අතිමානෝ මදෝ පමාදෝ ඒ හරියට යනකොට ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් අපේ හිතේ ලොකුවට ආපු කෙලෙස් අපිට අඳුන ගන්න පුළුවන් වුණාට පුංචි ඒ වගේ සියුම් තැන්වලදී හිතේ ඉස්සෙල් ළමයි කියන්නේ ක්ලේශය එන්න චුට්ටකට කලින් වගේ නිකන් අර ගැස්සිල්ලක් ඉන්ධන කම්පන චංචල අන්නේ ගතියක් එන්න පුළුවන්. එක නේද? චුට්ටක් ඒක. ඒක හරි. ඒක හරි මොකද කියන්නේ ක්ලේශයක තියෙනවා එක්තරා අන්දමක හිත වර්ණ ගන්නවන ගතියක් හිත පොඩ්ඩක් එහෙ මෙහෙ කරන ගතියක් එයාගේ තිවිච්ච අර හිතේ නිස්කලංක භාවයෙන් නැති කරන ගතියක් ආයෙත් නිකන් චංචල කරන ගතියක් එහෙම තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අර තමන් හොඳට පුරුදු වෙලා තිනවා නම් බොහොම සංසුන් සාමකාමී පිරිසුදු චිත්ත தත්වයකට ඒතර ඒ தත්ත්වය අහිමි වෙලා ආයෙත් නිකන් හිතේ කම්පනයක් වෙනකොට එහෙම නැත්නම් චංචල වීමක් වෙනකොට එළියට පනිනකොට සිතවිල්ලක් පහළ වෙනකොට සමහරට ඔන්න අර ක්ලේශයක මුල් සේයාව තමයි දැක ගන්න තියෙන්නේ එහෙමයි සම්නස් දැන් එතකොට මම කියන්නේ හැම ඒ කියන්නේ මුළු දවස පුරාම එහෙමයි කියලා ඒවට බොහෝ අවස්ථාවලදී ඒකත් එක්කලා අර ටිකක් හිත උපේක්ෂා ගතියෙන් ඉන්නකොට ඒ දේවල් උඩට එන ඉලිප්පෙන ගතිය ඒ දේවල් වෙන්නේ නැත්නම් පැහැදිලි. නමුත් සමහර තැන්වල එහෙම කියලා කියන්නම බෑ. ඒ වෙනි සමන තියෙන ගැටලුව තමයි දැන් අපි කතාවක් කතා කරනවා කියන සමනත් අපි ධර්ම කතාවක්ම. ඒ අවස්ථාව අවස්ථාවේදී අපි කොහොමද හිත හරියට මේකට පාලනය කරගන්නේ? කියන්නේ අර තැන්වල පැහැදිලි. නමුත් අපි දැන් කතා කරගෙන කරගෙන යනකොට හිත තැන්වලදී අපේ තියෙනවනේ. ආයි ආයි පොඩ්ඩක් කියන්න කතා කරගෙන යනකොට දැන් අපි ධර්ම කතාවක්ම ගම්මුකෝ. එතකොට සම්මාන ධර්මයක් අපි කෙනෙක් අහනවා අපි ධර්මයක් කියලා දෙනවා කියන තැනට ගියත් එතකොට තමයි තියෙන ගැටලුව තියෙන්නේ. කියන්නේ අර ඒ වෙලේටත් අපිට හිත බලන්න පුළුවන් හිතේ දැන් අපි කොච්චර කතා කරත් අපි කියෙන්නම් කතා කරන්නේ ඒ හිතෙන් හිතන් අපිට අල්ලන්න හැකි නිසා මින්වහන්සේ කියන්නේ පුංචි පුංචි ඒ කියන්නේ දැන් මං කියනවා ඊළඟ කරුණක් මගේ හිතට එනවා. එනකොට ඒකට තව එකක් එනවා. ඒත් එක්ක අර යන ගතියක් තියෙනවානේ. එතකොට අර කියෙන් කරනකොට ඒක අල්ලන්න පුළුවනි. නමුත් ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි කතා කරනකොට අර කම්පන ගතිය ඒව ටිකක් ඒ චංචල ගතිය ඒ දේවල් එනවා. ඉතින් එතනදි කොහොමද පරිස්සම් වෙන්නේ කියලා වහන්සේගෙන් දැනගන්න සතුට. ඔව් ඉතින් චංචල වීම නැත්තම් සෙලවීම ඒක ඉතින් එක අතකින් අපිට උද්දච්චයේ ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. කියන්නේ හිත හෙල්ලෙනවා. හිත නිකන් විසිරෙනවා. හිතේ නැහැ අර සංසුන් ගතිය හිත විසිරීමක්. දැන් හිතේ විසිරීම කියන එක උද්දච්චයේ වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ ඒකත් ඇත්තටම අරහත්ත්වයට දක්වාම යන කෑලියෝවා. ඒ කියන්නේ එකපාරටම ඉතින් අපිට සම්පූර්ණයෙන්ම නිශ්චලත්වයකට හිත ගන්න බෑ. විටින් විට එක්තරාන්දමක චංචල වීමකට විසිරීමකට එක එක එල්ලයක් නැහැ හිතට. නිකන් ඔහේ ඉබාගාත යන ගතියකට මේක එන්න පුළුවන්. ඉතින් ඒවා එතකොට අපි තේරුම් අරගෙන ආයෙත් සංසුන් කරන්න ආයෙත් නිකන් අර අර මේ මැජික් ජායක ඔහේ නිශ්ශබ්ද කරලා තියන් ඉන්නවා වගේ. ඔහේ නිකන් පොඩ්ඩක් ආයෙ සංසුන් වෙන්න ඉඩ සලස්සන්න තමයි තියෙන්නේ. එහෙමයි සමාවෙන් සමනහස එහෙමයි ගොඩක් මුදනදී මට දැනෙන දේ තියෙන්නේ මගේ ගැන කියනකොට අර ආනුවතිමානු පැත්තට තමයි පොඩ්ඩක් නිකන් අර දැන් දැන් අපි කතා කරනකොට අන්නේ අන්නේ එතනට තමයි චුට්ටක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒකෙත් ඒකෙත් තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම කරුණු කතා කරනකොට අර නොතේරෙන කෙනෙක් අහනකොට කියලා දෙනකොට අර කරුණු කාරණා ගොනු වෙනකොට එතන චුට්ටක් වදින ගතිය තියෙනවා. ඉතින් ඒව කොහොමද පරිස්සම් වෙන්නේ කියලා උන්වහන්සේගේ අහනවා. ඔව් ඒක තත්තටම හෙල වුණාට පස්සේ දැන් හිතේ යම්ස චංචල වීමක් වෙලා ඊට පස්සේ ඔන්න අපි මනින්න ගන්නවනේ ආ මං නම් ඉතින් දන්නවා. මම තමයි දන්නේ. අනිත් වෙනා නම් දන්නේ මම තමයි ඔන්න කියලා දෙන්නේ. අනිත් අය ඉතින් අහ ගන්නවා. ඉතින් දැන් මේ මාන්නයක් එන්නේ. ඉතින් එතකොට අර අපි කොහොමද ඇඳගන්නේ කියන එක පොඩ පොඩ අපි තේරුම් ගන්න ඕනේ. මේ බිම ඉඳන්ද කතා කරන්නේ නැත්නම් මම නිකන් උඩ ඉඳන්ද කතා කරන්නේ. ඒතර මම මේ කෙනෙක් ආරෝපණය කරගෙනද කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේක හරි සියුම් බැලුවම ඒ කියන්නේ අපිට හිතන්න මොකරි දේශනයක් කරන්න වෙනවා. සම්සි ප්‍රකාශයක් කරන්න. ඉතින් එතෙන්දී සමහර ලාවට තමන් ඒ ඒ ඒ කටයුත්ත නිවැරදිව නොපැකිලව කරන්න ගියාම සමහර නිකන් අර කුජල භාවයක් ආරෝපණය කරගන්නත් වෙනවා. එහෙම නැතුවත් බෑ. හිතන්න දැන් අපි රාජකාරී කරන තැනක අපිට තියෙනවා කලමනාකරුවෝ විදිහට කටයුතු කරන්න. විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න තියෙනවා. එතකොට විධානයක් කරන්න වෙනවානේ. තව සෑහෙන පිරිසකට අපි විධාන කරන්න, අවවාද කරන්න නැත්නම් වැඩ පවරන්න සිද්ධ වෙනවානේ. ඉතින් එතකොට අපිට මේ රහත් වෙලා වගේ ඉතින් ඒක කරන්න බෑ. එතෙන්දී යම්සි පුජ්‍යල ආරෝපණයක් කරගෙන සමහරවිට සැර පරුෂ විදිහට ඉතින් ඒ දේ කරන්නත් සිද්ධ වෙනවා. නමුත් ඇතුලේ Taman දන්නවනම් Taman මේ රඟපෑමක් කරන්න කියලා අන්න ගැලවීමක් තියෙනවා. නැතුව අපි සම්පූර්ණයෙන් මේ තුල මුලා වෙලා ඒකේ ඇදගෙන ගන්නවා වෙනුවට Taman දන්නවා Taman මේ මේ අවස්ථාවේ මම මේ භූමිකාවක් නිරූපණය කරන්නේ. මේ චිත්‍රපටියේ එක්තරා රඟපෑමක් මේ කරන්නේ. මේ අවස්ථානුකූලව මේ කටයුත්ත අනිත් කෙනා ලව්ව කරගන්න මම මේ විදිහට හැසිරිය යුතුයි. නැත්නම් එයා මාව ගණන් ගන්නෑ. කියලා අන්න අපි ඒක තේරුම් අරගෙන කරනවා නම් එතන වරදක් නැහැ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දැන් විනය පිටකය අරන් බැලුවාම භික්ෂුන් වහන්සේලාට බොහොම සැර පරුෂ විදිහට කතා කරපු අවස්ථා තියෙනවා. මොකද ඇතම් වෙලාවලදී භික්ෂුන් වහන්සේලාව හික්මවන්න අවශ්‍යයි. විනය ශික්ෂාපද පනවන්න අවශ්‍යයි. බොහොම රළු විදිහට කතා කරලා තියෙනවා. මේකත් බුදුරජාණන් වහන්සේමත් කියනවා මම ඇතම් වෙලාවට බොහොම මු르දු අන්දමින් කතා කරලා මු르දු අන්දමින් හික්මවනවා. ඇතැම් වෙලාවට රළු අන්දමින් කතා කරලා රළු විදියට හික්මවනවා. ඇතැම් වෙලාවට මේ දෙකෙන්මත් හික්මවනවා. ඒ නිසා ඒ අවස්ථානුකූලව උන්වහන්සේ මේ කටයුත්ත කළා තියෙනවා. නමුත් ඉතින් මේ තථාගතයන් වහන්සේගේ හිතේ එහෙම කරයි කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ කියලා අපිට අනිත් පැත්තට තේරුම් ගන්න පුළුවන්. මොකද හිත සම්පූර්ණයෙන්ම පිරිසුදු කරපු හිතක් මේ අවස්ථානුකූලව ප්‍රයෝජනෙයි සලකලා අනිත් කෙනාව දමණය කරන්න ඒ අවස්ථානුකූලව කටයුතු කරලා තියෙනවා. එහෙමයි සම්නාස. දැන් උතනදී සාමාන්‍ය ජීවිතයේදී ඕක ගැටලුවක් වෙන්නේ නැහැ මං හිතන්නේ. එතනදී ඒ කියන්නේ රඟපාන බව පේනවා. ජීවිතේම රඟපෑමක් වගේ. උතන ධර්ම කරුණු වලදී තමයි පොඩ්ඩක් උතන මේ අහු වෙන තැනක් තියෙන්නේ. කියන්නේ ඊගාව ධර්ම කරුණ කියලා ඊගාවකට එනකොට උදාහරණත් එක්ක අර ගොනු වෙන තැන පොඩ්ඩක් දෙන ගතියක් තියෙන ගතියක් තියෙනවා. කියන්නේ හිත ඇතුලේ එක කටින් එන්න තරම් ලොකුවට මම මෙහෙමයි අර එහෙමයි කියලා හිතන්නේ නැහැ. නමුත් අර කතා කරගෙන කරගෙන යනකොට අර ඉද්දෙන ගති සුට්ටක් ඒක කොහොමද කියන එක තමයි වාසිය ගන්න. මොකද දැන් දැන් ඒක අහුවෙලා තියෙනවනේ. දැන් අහුවෙලා තියෙනවනේ. අහුවෙච්ච හින්දානේ දැන් ඔහම අහන්නේ නේද? අපිම අපිම දැන් අපේ හිත දිහා බලන් ඉඳලා තිනවා මෙන්න මේ හරියට එනකොට නම් මෙයා ඔන්න දැන් මාන්නේ ඔලුවට ගහනවා කියලා ඔන්න අහු වෙලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් ඒක ඒක තේරුම් ගැනීම තමයි ඊටාම් වැදගත් වෙන්නේ. අපිට මුලින් කෙලස් කෙලස් වශයෙන් දැනගන්න නැත්තම්, දැක ගන්න නැත්තම් අපිට කෙලස් වලින් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. අපි හිතන්නේ මේක හොඳ දෙයක් කියලානේ. අපි හිතන්නේ මේක හරි දෙයක් කියලා. නමුත් දැන් අපි කෙලස් ගැන ටිකක් ඉගෙන ගන්නකොට දන්නවා නෑ මේක හොඳ දෙයක් නෙමෙයි. මේකයි හිත වර්ණ ගන්නන දෙයක්. මේක හිත කන්ඩිෂන් කරනවා. මේක හිත බර කරනවා. මේක හිත කෙලෙසනවා. කියන ඔන්න අපි තේරුම් ගන්නවා. එතකොට ඉතින් ඒක අපි අබිරමණය කරන්නේ නැතුව ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැතුව ඒක හිමීට හිතින් තල්ලු කරලා දානවා. හිතේ තියාගන්න නැතුව ඉන්නවා. ඒක ඒකට අපි සතුටු වෙන්නේ නැතුව ඉන්නවා. එතකොට අන්න පොඩ පොඩ කෙලෙසයට ඉන්න බැරි තත්වයක් අපි ඒක පෝෂණය නොකරන තත්ත්වයක් ඇති වෙන්න ගන්නවා. එහෙමයි සවනත් ඒක පෝෂණය කිරීමට තරම්ම ලොකුවට යන්නේ නැහැ. නමුත් එක කරුණක් කියලා ඊළඟ කරුණ කියනකොට අර ඉද්දෙනක තියෙන එක තමයි එතන තියෙන්නේ. ඒක තමයි වහන්සේගේ මම ඒ වගේ එතන ඒ වගේ දැන් කොහොමයි කපන්නේ කියන එක. දැකගෙනම කපා ගන්නයි තියෙන්නේ. ඒක ඒක ඒක දකිමින් දකිමින් යනකොට වහන්සේ කැපෙනවා කියලාද කියන්නේ? අනිවාර්යයෙන්. ඒක තමයි. නැතු ඉතින් වෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කෙලේ දැන් හිතන්න හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ද්වේෂය පහළ වෙන බව අවස්ථාවක් ගානේ දැක දැක දැක දැක ඉන්න ඉන්න අපි ඒකෙන් ඒකට අහු වෙන ගතිය දැන් ඔන්නේ ටික ටික අඩු වෙනවා. ඒ द्वේෂයට යන්න සාමාන්‍යයෙන් යන දුර එන්න එන්න අඩු වෙන්න ගන්නවා. හිතන්න මාක් හරි ඉස්සර කාලේ ද්වේෂයක් පහළ වුණාම ඒක ඔන්න විනාඩි 5ක් තිස්සේ ඇදුණා. දැන් හැබැයි ඔන්න විනාඩි 4යි යදෙන්නේ. දැන් ඔන්න විනාඩි 3යි යන්නේ. විනාඩි 2යි යන්නේ. විනාඩියයි යන්නේ. දැන් ඔන්න මේ द्वේෂයේ මුල් අවස්ථාවේදීම අපිට අඳුර ගන්න පුළුවන්. අඳුනගෙන නිකන් අර පුංචි පැලේක මේ කොලයක් කඩලා දානවා වගේ ඔන්න අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් කොයි ක්ලේශයත් ඒකේ මුලදී අපිට තේරෙන්නේ නැහැ මෙන්න මෙහෙම ක්ලේශයකට අහු වෙලා හිටියේ කියලා. ඒ තරමට ප්‍රමාදයි. පස්සේ පස්සේ ක්ලේශය අහු වෙනවා. හැබැයි තාමත් ඒක කඩාගෙන යනවා. මොකද වළක්ව ගන්න අමාරුයි. තවත් එහාට යනකොට ඔන්න ක්ලේශය අහු වුණා. දැන් ඔන්න අර බරපතල මට්ටමේදී නෙමෙයි ඊට වඩා දුර්වල මට්ටමේදී. එතකොට ඉතින් ඔන්න මැඩ පවත්ව ගන්න පුළුවන්, අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ක්ලේශය අහු වෙනවා මේ මුල්ම මට්ටමේ. පළවෙනි සිතුවිල්ල දෙකේදී ඒ ඡායාව එනකොට ඔන්න අහු වෙනවා නම් එතකොට ඉතින් සෑහෙන අවස්ථාවක් තියෙනවා හිත ඒකෙන් මුදව ගන්න. මුදව ගන්න කියලා ඉතින් මේ මේ මට්ටමට එනකොට මුදව ගන්න කියලා ඉතින් අලුතෙන් දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. එක්කෝ ඉතින් අපිට හිත නිදහස් කරගන්න මොකක්වත් උපාදාන නොකරන තත්වයකට හිත දාන්න පුළුවන් උපේක්ෂාවට හිත යොමු කරන්න පුළුවන් ඒකත් බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා එහෙම නැත්නම් ඉතින් මේ ක්ලේශය දකින්නකොට මෙයාට ඉන්න බැරි වාතාවරණයක් හරියට නිකන් අර හොරෙකුට ටෝච් එකක් ගැහුවාම හොරා ඉන්න නැතුව පැනලා දුවනවා වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් එහෙමයි සමනස් දැන් ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ එක සිතුවිල්ලක් ඇවිල්ලා ඊළඟ සිතුවිල්ල වෙනකොට ඒක නැතුව යනවා නමුත් ඒ සිතුවිල්ලත් එක්කලා කතා කරනකොට ඉද්දෙන ගතිය තමයි ඒක තමයි මම වහන්සේගෙන් අහ ගොඩක් මේ සිද්ධ වෙනවා. හොඳයි හොඳයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ වහන්සේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන සර්ණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ කමටහන් වාර්තා ගැටලු මේ මේ සුද්ධ කරගැනීම සම්බන්ධයෙන් කතා කළේ. දැන් අර ඉස්සර මගේ මේ සක්මන් භාවනා කරන යනකොට නවතින ගතියක් තිබ්බා විනාඩි 20කින් වගේ. ඒ කියන්නේ එකපාරේ නවති නවති ගියේ. ඊට පස්සේ මම ලොකු සයවහන්සේට කමටහ වාර්තාව යොමු කළාට පස්සේ උන්වහන්සේ මේ කිව්වා මෙහෙම නවතුනාට කමක් නැහැ කරන් යන්න කියලා. ඊට පස්සේ දැන් මම පටන් ගත්ත ගාම දැන් සාමාන්‍ය අර මම දැන් මෙතන කියලා සතිමත් වෙනකොටම අර ඒ කියන්නේ නිහඬතාවයකට අර කියන්නේ මේ ස්පර්ශයව දැන් දැන් ඉඳගෙන ඉන්න හිටියත් ඒව නිකන් අර පුටුව වදින කය දැනෙන ඒවා බොඳ වෙනා වගේ තියෙන්නේ. මේ කියන්නේ එකට ඒවට යන්නේ නැහැ එකපාරින් එක ඒවා දෙකම එකතු වෙලා වගේ මෙයා වෙන්නේ. දැනෙන්නේ. එකපාරම අර මම දැන් මෙතන කිව්වට මට මේ සේරමත් එක්ක මෙතන කියන්නේ අර වචන එහෙමත් නෙමෙයි නිහඬ නිහඬතාවයක් කියන්නත් බෑ මේ ඔක්කොම එක දැනීමක් තියෙනවා ඊට පස්සේ දැන් සක්මන් කරන් යනකොට එකපාර දැන් කිසිම අර දෙයක් අරමුණු නොකර සක්මන් කරනවා ඊට පස්සේ එකපාර තදින්ම දැනෙන්න ගන්නවා මේ මේ ඇඳන් කියන ඇඳුම් වල ස්පර්ශ එතකොට මේ අත් දෙක තියාගෙන ඉන්න ස්පර්ශ තදින් දැනෙන්න ගන්නවා ඊට පස්සේ ඒ කියන්නේ ස්පර්ශ දැනෙන්න ගත්තට දැන් කෙනෙක් ඒ කියන්නේ ඇවිදීමක් තියෙනවා. ඒවත් එක්කම ටිකකින් කිසි දෙයක් අරමුණු කරන්නේ නිකන් දැනුවත් බවක් දෙකම ඒ කියන්නේ අරක ඇවිදිනවා. කිසි දෙයක් ඒ කියන්නේ හිතන්නේත් නෑ මේක ඇවිදිනවද නැද්ද කියලා. ඔව්. එහෙම අවශ්‍ය නැහැ නේද? ඉතින් ඇවිදින කාර්යය වෙනවා. හිත හැබැයි මොකක්වත් උපාදාන කරලත් නැහැ. එහෙම නැතිනම් ආයෙත් අපි හිත දඟලවලා ආයෙත් මේ ඇවිදින එකට හිත බලෙන් දාන්න දැන් අවශ්‍ය නැහැ. අපි ඉස්සලා නම් ඔව් දැන් අපි ඉස්සලා නම් ඒක දැම්මා මොකද එහෙම නැත්තම් හිත වෙන වෙන අරමුණු වල පණින හින්දා. දැන් ඒක අවශ්‍ය නැහැ. දැන් දැන් තියෙන නිකන් හිත කොහෙවත් පිහිටුවන් නැතුව ඉන්නයි තියෙන්නේ. ඒ සමහර එතකොට දෙක දැන් ඩිස්කනෙක්ට් වෙනවා වගේ. ඒ කියන්නේ මේක වෙනවා සමහරවිට මට එකපාරම මේ අර කාර්ය වෙනකොට අර දෙන්නේ බලන් ඉන්න කෙනෙක් බලාගෙන ඉන්නව නෙමෙයි වෙනවදේ. ඒක එකපාර ඩිස්කනෙක්ට් වෙනවා. ඇඟෙම එහෙම මම සමහර වෙලා දැන් අර මෙයා වෙනවා ඊට පස්සේ එහෙමම සකුමක් කියන්නේ එහෙමම කියන්නේ ඇවිදිනවද නැද්ද කියලා මොනවත් නැහැ ඔහේ කියනවා ඉතින් එහෙම තමයි සක්මන් භාවනාව ඔව් තේරුම් ගන්න තියෙන්නේ මේකයි අපි මොන වැඩේ කළත් දැන් වැඩේ වෙන්න තියෙන්නේ හැබැයි ඒ තුල නිකන් කෙනෙක් හදාගෙන මා මම මේ වැඩේ කරනවා අර වැඩේ කරනවා කියලා අර නිකන් මේ ඉස්සර කරා වගේ බලෙන් සතිය පවත්වන ගතියක් දැන් එන්න අවශ්‍ය නැහැ දැන් ඉස්සෙල්ලා නම් අපි නිකන් ඔව් ඒක අවශ්‍ය නැහැ. ඒකයි මාත් කියන්නේ. දැන් දැන් තියෙනවා නිකන් નિરાයාස සතියක්. නිකන් ඇල්මැනිච්ච සතියක් දැන් තියෙන. නිකන් ඕන්ට වඩා නිකන් අර උද්දීපනයේ වෙච්ච සතියක් දැන් අවශ්‍ය නැහැ. ඒ සංස අද අර පරියන්කෙට ඉඳගත්තාම මේ අර විදිහමයි දැන් මම දැන් මෙතන කියන සතිමත් කියන්නේ එහෙම පටන් ගන්නවනේ එතකොට හුස්ම සංසේ ඒතර එකපාර මට ස්පර්ශ නෙමෙයි දැනෙන්නේ එකක් වගේ සේරම. ඔව්. එහෙම දැනිලා දැන් එක්තරදී එනවා කිසි දෙයක් අරමුණු නොකරන එකට දැන් සිතුවිලි ඇවිල්ලා බොඳ වෙන වෙලාවක කිසිත් අරමුණු නොකරන එකට ඉස්සර තිබුණ පොඩි මේ අර ඒ අවස්ථාවට කැමැත්තක් මම දැන් දැකලා තියෙන ඒ කැමැත්ත දැන් අඩු වෙලා යනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ කැමැත්තයි එකපාරම සිතුවිල්ලක් ඇවිල්ලා ඒ අරමුණු නොකරින අවස්ථාව කැඩෙනවනේ. එතකොට පොඩි අර ගැටියස් භාවයක් තිබුණා ඒක ගොඩක් තිබුණා දැන් අඩු වෙලා එකපාර මට දැනෙනවා ඒකට මනාපිකුත් නැහැ අමනාපිකුත් නැහැ කැඩුනත් එකයි නොකඩුනත් එකයි හරි හරි ඒක වරදක් නැහැ ඒ කියන්නේ අපි අපේ හිතේ ඉස්සර නම් එහෙම නෙමෙයි මේකට කැමති අරකට අකමැති කියලා ලොකු බෙදිල්ලක් තිබුණා ලොකු එකකට කැමැත්තකුත් තව එකකට අකමැත්තකුත් කියලා බොහොම තදබල විදිහට තිබුණා මොකද දැන් එහෙම එකක් නැහැ ඉතින් කොයි එකත් එකයි දෙකක් දැන් ගානක් නැති ඒ කියන්නේ ගානක් නැතිලා තියෙනවා ඒ දැන් මේක එහෙම අනිත් එහෙම පරයන්කේ දැන් එහෙම කතා කරනවා ඊට පස්සේ අනිත් සාමාන්‍ය වැඩ කරනකොට නිකන් මම ඉන්නවදත් නෑ වගේ නෑත් වගේ ඉන්නවත් නැත් වගේ සමහරලාට හරි හරි ඒක තමයි මාත් කියන්නේ දැන් හිතන්න අපි අපි ඔතෙන්දී දඟලන්න ගත්තොත් ආ දැන් මං ඉන්නවද කියලා බලන්න ගත්තොත් මම හදනවා දැන් ආයෙත් එතෙන්දී එහෙම අවශ්‍ය නැහැ නිකන් ඔහේ සිද්ධියට වෙන්න දෙන්නයි තියෙන්නේ ඒ අංශ දැන් තියෙන්නේ කිසි දෙයක් කියන්න දෙයක් නැහැ දැන් මං සමහරට කියන්නේ ගොඩාක් හිත සිතුවිලි ආව ඒවට මොනවත් කරන්න දෙයක්වත් නැහැ ඒක කරන්න යන්නෙත් නෑ අනිත් කතා කරන දෙයක කොනතර ඒ කියන්නේ කායික කතා දැන් එකපාර මේ දේ කියන්න එපා කියලා එහෙම එකක් යන්නේ ඒක කතා කරන එක කතා කරනවා පස්සේ මේ ඒ වගේ ස්වභාවයක් තියෙන අනිත් එක අර මම ඉන් මම කියන්නේ කිසි දෙයකට ඒක තියෙන්න ඕන කියලා හිතන්නේ නැහැ කියලා මේකකුත් නැහැ. එහෙම කොටසක් තියෙන්නේ. බලන්න බලන්න දැන් අපිට තන්දී කියන්නේ අ ඔහේ කියලා දාන දැමිල්ලක්ද මේ වෙන්නේ සිහියෙන් කියලා දැමිල්ලක්ද මේ වෙන්නේ මම එක් නොහදා කියලා දැමිල්ලක්ද වෙන්නේ වගේ නිකන් චුට්ටක් ඕන නිකන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔතෙන්දී එක්තරාන්දම ගයිඩ් වීමක් වෙනවනේ අපි සීලය හරහා. දැන් අපි සීලයක් මත පිහිටාගෙනනේ කටයුතු කරන්න. එතකොට අපිට යමක් කියද්දී පොඩ්ඩක් ඉතින් එතන සැලකිලිමත් වුණා කියලා වරදක් නෑ මේ කියන එක ඕන්ට වඩා අලුපරුෂ විදිහටද කියන්නේ එහෙම නැත්නම් යම්කිසි පොඩ්ඩක් සැලකිලිමත් වෙලා සිටුේෂන් එක බලලාද මේ කියන්නේ ඒ වගේ ඒ වෙලාව බලලා ගන්නවා. එතනදී ඒ කියන්නේ මං කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හොත් ඒ කියන්නේ මෙතනදී කිය යුක්තද නැද්ද කියලා බලලා කියනවා. ඒක එහෙනම් එහෙනම් ඉතින් දෙයක් නැහැ. ඔව්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. තව එක සර් තව එක සර් දැන් මට දැන් කරගෙන යනකොට දැන් තේරෙනවා දැන් මේ අපි කියන්නේ ඉස්සර අපි කොහොමද කරන්නේ කියන්නේ මම තමන්ව රැක ගන්නනි කරන්නේ රඟපෑමක් නි කරන්නේ. දැන් ඒ කරනකොට දැන් සමහර අය ගැන තේරෙන්න ගන්නවා. දැන් හැමෝම ගැන කතා කරනකොට වචන දෙක කියනකොට සමහර මූනේ දැන් යමක් ඉතියාගෙන මට මේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේක නම අප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ දෙයක් දැනෙන්න දැනෙනවා. ඉතින් ඒ වුණාම දැන් අර දැන් ඒත් මේ කතියව ආශ්‍රය කරන්න වෙනවනේ. එතකොට දැන් මට මෙතන තියෙන මම දැනගෙන රඟපෑමක් දැන් කරනවා කියලා මෙයා වෙන්නේ. ඔව් කරන්න දෙයක් නැහැ. ඒක තමයි. අපි දන්නවා මෙයා මේ මාව අන්දන්නයි එන්නේ කියලා දන්නවා. එයා බොරුවට මේ කතා කරන්නේ බොරුවටයි මේ hina වෙන්නේ. ඇත්ත වශයෙන් ඇතුලේ මෙහෙම ප්‍රසාදයක් මංගන නැහැ කියලා දන්නවා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මමත් එහෙම ඉතින් එතෙන්දි පොඩි රඟපෑමක් කරන්න වෙනවා. මොකද ඒ කියන්නේ මේ මොකද මේ එහෙම නැත්නම් මේ රිලේෂන්ෂිප් එක පවත්වන්න විදිහක් නැහැනේ මේ සමාජයේ පවත්වන්න විදිහක් නැහැ නේද අපි දැන් එතකොට ඉතින් මේ දැන් අපිට ඉතින් ඍජුව කියන්න පුළුවන් නම් ඔයා මාව අන්දන්නෙන්න එපා තේරුමක් නැහැ එහෙම කියලා කියන්න එහෙමත් ඉතින් අවශ්‍ය නැහැ ඉතින් සමාජලාට අනිත් කෙනාට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ එහෙම එහෙම කියන්න ගිහිලා ආයි තව ටිකක් අර තියෙන ප්‍රශ්නේ තව වැඩිවීමක් තමයි වෙන්නේ ඊට මීට හොඳයි මම පරණ විදිහටම ඉන්නවා ඒ සංසී කියන්නේ එහෙම අර මම තැනක දැකලා තියෙන මගේ තියෙන ගඳි තමයි අය මට පේන්නේ කියන එක. දැන් සමහර ඒවා දැන් මම මට පේනවා දැන් මගේ සමහර තියෙන ඇති වෙන දැන අර කියන ඔය ක්ලේශගතිය කියන්නේ මම කියන්නේ මගේ කත් තියෙන අර කියන්නේ ඇතුළේ තියෙන ඒවා උඩට එන අවස්ථා පේනවා. එතකොට සමහර ඒවා මට ප්ලේන් පිටයකින් මං ගාව තියෙන ඒවා නෙමෙයි තියෙන්නේ සමහර ඒවා. ඉතින් එක සැරේක එහෙම කෙනෙක් පාවිච්චි කරන්න ආවා මම කෙලින්ම කියනවා කිව්වා මට බෑ කියලා. ඒ කෙනාට අවශ්‍යතාවයකට එළියට යන්න මට එන්න කියනවා. එතකොට මම දැන් කීප පාරක් ඒක කළා කරද්දි මම දන්නවා මෙයා මේ මම මෙයා කරන්න කරන්න කියලා. ඊපස්සේ මම දැන් අත්තනේදි මම කිව්වා අර ඒ වෙලාවේදී මම හැසිරෙන්නේ කියන්නේ ඒ වෙලාවේ මම තීරණය කරනවා මෙයාට මෙයා දැන් මෙයා කපටි මේකකින් ඉන්නේ. එතකොට මම බෑ කිව්වා. පහුවෙනිදා දැන් එයාගේ අස වයසක කෙනෙක් හින්ද මං කිව්වා මම කමන්නේ යන්නම් කියලා. ඒකට මගේ හරි නෑ මම බෑ කිව්ව එකට දුකක් එහෙම පන් යන්නේ එහෙමකුත් නෑ. ඒ කෙනා මෙහෙම අර කෙනා අන්දන්ට හදනවා. එයාට මං බැනුවත් කරන්න හින්ද කිව්වා වගේ මට තේරුණේ ඒක නිකන් මේ මාව අන්දන්ට හැදුවට මට චුට්ට තේරෙනවා අන්දන්ට හදන්නේ කියන එක. <laughs> ඉතින් මේ සමාජලාට සමහර අය ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ දෙයක් කිව්වම මේකක් හිතේ තියමට ඉතින් හරි අමාරුයි සමයි මට එහෙම මට දැනෙන එක සමාජලාට එයාලා හිතනවා මේ ඔයා කියන්නේ මේ ඒ දැනෙන එක ප්‍රතික්ෂේප කරන්න හදනවා. එයාලා කියන අපි බොරු කියන්නේ නැහැ. උනාට දැන් මම මෙහෙම කරන්නේ නැහැ. මම එහෙම එකක් කියන්නේ මම බොරු කියන්නේ මගේ හිතේ එහෙම නැහැ කියලා තමයි කියන්නේ. ඒ චාන්ස් එහෙම දැනෙන එකක් දැනෙන එක මේ වෙනවද එහෙම මෙහෙම කොහොම කරද්දී කියන්නේ අපි ටික ටික අපි ගැනම තේරුම් ගන්න තේරුම් ගන්න අපේ හිතේ පහළ වෙන සියුම් සියුම් කෙලෙස් අපිම තේරුම් ගන්න තේරුම් ගන්න අනිත් අයගේ හිතෙත් ඒ බඳු කෙලෙස් පහළ වෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට එයා එයා කටයුතු කරන්නේ ආ මෙන්න මේ ක්ලේශය දැන් එයාගේ හිතේ පහළ වෙලා. එයා නිකන් මේ මාව මේ එක්කෝ සතුටු කරන්න හදනවා. මාව නිකන් රවට්ටන්න හදනවා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් නැහැ කියලා ඉතින් අපිට හැඟෙනවා ඒක. නමුත් ඉතින් ඒක නොතේරුණා වගේ සමහර නිකන් ඇඳගෙන වගේත් ඉන්නවා ඉතින් වෙන මොනා කරන්නද නේද? ඒ සාස අනිත් එක සාස දැන් අපි දැන් කොහට හරි ගියාම දැන් සාමාන්‍ය ක්‍රමෝම් බලන්නේ කතා කරන්න අනවශ්‍ය දැන් ඕනේ කියන්නේ සමාජ වෙනවා දැන් ඒක මට දැන් අර ඒ කියන්නේ ඉබේම දැන් මෙහෙම වැටපු මේක කරනකොට අර කතා කර යුතු දේ කතා කර ඊට පස්සේ නිස්සද්ද වෙනවනේ එහෙම නෙවෙන්නේ ඉතින් සමහර වෙලාවට මිනිස්සු කැමති නෑ ඒකට ඒ කියන්නේ එතකොට අර ව්‍යංගාර්ථය මට හින්ට් පාස් කරනවා. ඉතින් මත් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. <laughs> ඒ වුණාට මම දන්නවා මේ කෙනාගේ තියෙන මේ මාත් එක්ක මම මේ විදිහට හැසිරෙන්නේ නැති හින්දා බලාපොරොත්තු වෙන විදිහට හැසිරෙන්නේ නැති හින්දා ඝට්ටනයක් තුලින් එන වචන කියලා. හ්ම් ඒක හරි. ඒක හරි. ඉවසීමෙන් තමයි යන්න තියෙන්නේ. අපිට ඉතින් අනිත් අයව නිවැරදි කරන්න බෑ. ඉතින් අපි අර ඉන්න ඉන්න සමාජයේ නැත්තම් අපි ගත කරන මොහොතේ ඒ අපි ගත කරන සංසිද්ධියේ එතෙන්දී අනිත් අයත් එක ආරවුලක් ඇති නොවන විදිහට තින් කටයුතු කරගන්නයි තියෙන්නේ. අපි නිකන් ඕන්ට වඩා අපි ගැන මේ පෙන්වන්න ගිහිලා අවශ්‍යත් නැහැ. අපි නිකන් අපි දැන් නිකන් මම මේ උදාහරණයක් වශයෙන් කියනවා. හිතන්න දැන් ඔන්න තව කෙනෙක් එක්ක අපි කතා කර කර ඉන්නවා. ඒතර එයා තේරුමක් නැති දෙයක් කතා කරනවා. අපි තුමු රටේ වෙච්ච දෙයක් ගැන කතා කරනවා. ඉතින් මම නිකන් කෙලින්ම කපලා දැම්මොත් යාව නෑවා මට වැඩක් නෑවා නිකන් කිස් වචන එහෙම එහෙම කපලා දැම්මොත් සමහරට අපි දෙන්න අතර තියෙන ඇයි හොඳයි අතර වෙනවා එතනින්ම. ඊට වඩා හොඳයි ඉතින් කමක් නැහැ. ඉතින් මෙයා ඉන්නේ මෙතන. මට පෙන්වන්න අවශ්‍යත් නැහැ. මම මේ ඊට එහා ඉන්න කෙනෙක් කියලා ලොකුවට මට පෙන්වන්න අවශ්‍යත් නැහැ. මේ අවස්ථානුකූලව මේ සම්බන්ධතාවයේ තවදුරටත් පවත්වා ගැනීම සඳහා හොඳ හිත තවදුරටත් පවත්වා ගැනීම සඳහා මමත් ඉතින් මම දන්න දෙයක් වචනයක් ප්‍රකාශ කළා. මම එතනදී නිකන් මේ මමත් ඉතින් එයාගේ වගේ ඉන්නවා. ඉතින් එයා වගේම මමත් ඉතින් හැසිරෙනවා ඉතින්. ඉතින් එතන තියෙන්නේ කපන්න යන්නේ නැහැ. ඒ වුණාට අර කියන එකට පොඩි වාක්‍යයක් කියලා සත්නස් දැන් තුනේ. ඒතකොට එයාට ඒක තේරෙනවනේ මේ කියන කැමති නේ. කියන්නේ වැඩියම එයාලට ඕන තවත් අර මේකට දේශ කතාවට ඇදගන්නනේ. මම එහෙම කපන්න යන්නේ මට තේරෙනවා කියන්නේ අපි අර පෙන්වන්න නැති يعني මේ ඕනවට වඩා හැමෝම මෙයා කරන්නත් බෑනේ. හැමෝම එක වගේ නෑනේ. ඔව් ඔව්. හොඳයි පරිස්සමෙන් යන්නයි තියෙන්නේ. හොඳයි සාරා වහන්සේට බොහෝ පින් නිරෝගී සුවම වේවා කියලා සන්නසයි වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව විශාකාට ඉදිරිපත් කරන්න පුළුවන්. නිර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි එහෙනවද? ඔව් එහෙනවා. මම අහන්න හදන්නේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් අර අනිශ්චිතභාවය නිදහස් සිත ගැන. හ්ම්. ඒක අර කෙලස් ඒ කියන්නේ කෙලස් වැඩ කරන්නේ නැති සාමාන්‍ය සෝබනසිත වගේනේ ස්වාමින්වහන්ස මම මේ දවස්වල මේ අභිධර්ම ටිකක් වැඩිපුර ඉගෙන ගන්න නිසා මම මේ ගලපන්න ගලප ගන්න හදන්නේ. ඉතින් ඔය හිස් සිතේ හිස් කියලා එකක් නැහැනේ. සිතේ නිතරම චෛතසික තියෙනවනේ. ඇත්තට මේ සෝබන චෛතසික මම දැන් බැලුවා ඒකේ සෝබන සාධාරණ 19ක් තියෙනවා. හ්ම්. මේක එතකොට අපිට හිස් කියන්න බෑනේ. එතකොට ඔය අනිශ්චිත කියන සිත ඒ වගේ සිතක් වෙන වෙන වෙන්න ඇති නේද කියලා අහන තමයි මම කතා කළේ ස්වාමීන් වහන්සේ. හා දැන් හිත හිස් කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. හිතේ ඒ කියන්නේ ගුණයක් නැහැ කියලා. හිත තුල දැන් හිතන්න දැන් සිහිය තියෙනවා, සතිය තියෙනවා. එළඹ සිටි සිහියෙන් වාසය කරනවා. ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ සම්පජඤ්ඤයක් තියෙනවා. ඒ වගේ අපි උඟාක් සියුම් මට්ටමකින් ඇනලයිස් කරන්න ගියොත් චෛතසික ගණනාවක් හඳුනා ගන්න පුළුවන් මේ මේ මේ මේ චෛතසික තියෙනවා දැන් මේකේ වීරයක් තියෙනවා ඔතෑනි ගතියක් නැහැ අලස බවක් නැහැ ඒ උනට ඔන්න වීර චෛතසිකයක් තියෙනවා වගේ තියෙන নানা ප්‍රකාර දේවල් හිතේ මුරුදු බවක් තියෙනවා අවදි බවක් තියෙනවා මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නමුත් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අනිශ්චිත භාවයේ ඉඳගෙන ආයි මේ හිතේ තියෙන ලිස්ට් එක මොකද්ද මේ වෙලාවේ චෛතසික කීයක් තියෙනවද කියලා ගණන් කරනවා කියන එකක් බලාපොරොත්තු වෙන්නේ ඒක ඒ තනත්තර වදයක් මිසක් එයාට කිසිම උවමනාවකුත් නැහැ අනිශ්චිත භාවයක් තුල ඉඳගෙන එහෙම ලිස්ට් එක දිහා බලන්නවත් පොතත් එක්ක සංසන්දනය කරන්නවත් එහෙම මොකක්වත් එයාට උවමනාවක් නැත්තේ නැහැ ඒ බඳු තත්වයක ඉන්නකොට. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ නෑ මම මේ දැනගන්න ඇහුවේ දැන් මොකද අර අනිශ්චිත සිතක් කියනකොට ගොඩක් වෙලාවට මට ඇහෙන්නේ කට්ටිය කතා කරනවා හරි ඒක නිකන් අනිශ්චිතයි අනිශ්චිතයි කියවම විශේෂයෙන්ම විශේෂයෙන්ම එතෙන්දී අර පුජ්‍යල භාවයක් තනාගත්ත නැති ආත්ම සංඥාවක් තනාගත්ත නැති කිසිවක් උපාදාන නොකළ කියන අදහස ප්‍රධාන වශයෙන් තියෙන්නේ. කිසිවකට කිසිම අරමුණක් වශයෙන් ඔබ්ජෙක්ට් එකක් විදිහට අරමුණක් වශයෙන් ග්‍රහණය කරපු නැති මට්ටමක්. අරමුණක් අස්සට ගියේ නැති මට්ටමක්. අරමුණක වර්ණය ගැන්වෙච්ච නැති මට්ටමක්. එහෙමයි සාමාන්‍යහස. එහෙම ඒක තමයි ඒක හුඟක් පැහැදිලි. කොහොමද? ඔව් බන්දජී මහත්තයා ඔන්න උත්තර දෙන්න බන්දජී මහත්තයා. ආ ස්වාමීන් වහන්සේ නෑ මම කතා කරේ මම මේ අර ලොකු ස්වාමීන් වහන්සේගේ කමඨාන් පිරිසිදු කිරීම කියන්නේ අර මේ දවස්වල තියෙන ධර්මදේශනා වාරේ කදිද මන් දන්නේ මම අහුවා එතකොට ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපි හැමතිස්සෙම සතියෙන් ඉන්නවනම් අපිට පහුගිය ඒ ක්‍රියා වෙච්ච දේවල් ටික ඔක්කොම රිවයින් කරලා බලන්න පුළුවන් කියලා. හ්ම්. හ්ම්. ඉතින් එතකොට නමුත් දැන් මම බැලුවා දැන් ඔය කියන විදිහට අපි සතියක් පවත්වන්නේ නැහැනේ. එතකොට සතිය පවත්වන්නේ නැති නිසා දැන් නමුත් රිවයින් කරලා බැලුවොත් අර සතිය කියලා පවත්වපු තැන්වල තියෙන ටික අහු වෙනවා. අහහ. එතකොට අනිත් ටික අහු වෙන්නේ නැහැ. එහෙම එතකොට ඒ කියන්නේ අනිත් ටිකේ කියන්නේ එහෙමනම් අසතියෙන් හිටියාදෝ කියන එක සැකයක් ආවා. නමුත් උපාදාන මොකුත් නොවි තමයි අනිත් සාමාන්‍ය වෙලාවල් වල ඔව් එතකොට ඒක එහෙම අවශ්‍යද? එතකොට එහෙමනම් අපි ඇත්තටම සතියෙන් සතිය තියනවාද කියලා බලමින්ද මේක ප්‍රතිපදාව ආපහු දිගටම යන්න ඕන කියන එක ගැන පොඩි මට චිකිච්ඡාවක් ආවා. නෑ එතෙන්දී ආයි අපි සතියෙන් සතිය තියනවාද කියලා බලන්න යාම තුල ආයිත් පුජ්‍යල භාවයක් පැනෙන්න පුළුවන්. ඔව් ඒක මට හිතුණා එහෙම වෙනවනේ අපි මොන වෙලාවක හරි මොකක් හරි දෙයක් අපි බලන්න සතිය යොදවනවා නම් එතනදී අනිවාර්යයෙන්ම මමත්වයක් පුද්ගලභාවයක් හැදෙනවා. හැදෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. අර සිතට තියෙන සිතේ ආවේනික නිදහසේ ඉන්න දෙනව ඇරෙන්න. අන්න හරි. එතකොට මේ ඇයි අපි එහෙමනම් අර ලොකු ස්වාමිනාසේ අර එහෙම නෑ එතෙන් කමටහන් පැහැදිලි කිරීමකදී කරපු නිසා තමයි මට පොඩ්ඩක් උභාසෙත් එක්ක ඒක සාකච්ඡා කරන්න ඕන කියලා හිතුනේ. ඔව්. නෑ ඇත්තටම ලොකු සාන්නාංශයමත් කියනවා හුඟක් වෙලාවකදී ඔය තාઓයිසම් ගැන එහෙම කරන ප්‍රකාශයකදී the eternal Tao is not expressible ඔන්න ඔය වගේ වචනකින් කියනවා මේ කියන්නේ අපි නිවැරදි ඒ අපි හිතමු හිතේ කිසිවත් උපාදාන නොකරන තත්වයක ඉඳද්දී ඒක ප්‍රකාශ කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක වචනයට නම්වන්න බෑ. ඒක වචනයට නම්වන්න බෑ කියන්නේ ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේදී අපි ආපස්සට හැරලා ඒක ගැන යම්සි ප්‍රකාශයක් කරනවා නම් ඒ කියන්නේ අපි දැන් දැන් ඉන්නේ ඒක නෙමෙයි. නේද? අපි දැන් හිතමු අපි යම් අවස්ථාවක නිවැරදි මට්ටමක හිටියා. කිසිවක් උපාදාන නොකරන අනිශ්චිත භාවයක හිටියා. හැබැයි එතෙන්දී අපිට ඒක එක්ස්ප්‍රස් කරන්න බෑ. ඒක අපිට කියාපාන්න බෑ. ඒක අහවල් දෙයක් කියලා අපිට කියන්න බෑ. මොකද එහෙම කියන්න නම් අපි ඒකෙන් එළියට ඇවිල්ලා මේකේ ගතිගුණ ගැන විමසා බැලීමක් කරන්න එහෙම දෙයක් එහෙම දෙයක් අපි විමසා බැලීමක් කරනවා නම් ඒ විමසා බලන මොහොතේදී මම ඉන්නේ අර කලින් හිටිය තැන නෙමෙයි. එහෙමයි. එතකොට අපේ පුද්ගල භාවයක් එතනදී හදාගන්න එක්තරා අන්දමකින් ඒක පුද්ගල භාවයක් කෙසේ වෙතත් නිකන් ආයෙත් නිකන් අර හිත නිකන් අවුස්සපු ගතියක නේද ආයෙත් නිකන් එළියට ඇවිල්ලා ටිකක් දඟලන ගතියකට අපි ඇවිල්ලා තියෙනවා එහෙම එතකොට එහෙම එහෙම පුහුණුව තුල ඒක අවශ්‍ය නැහැ නේද සෝන්දා අවශ්‍ය නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ එතනින් අදහස් වෙන්නේ අපිට කිසි දෙයක් මතක නැහැ කියලා. දැන් හිතන්න යම් අවස්ථාවකදී සමහරට ලොකු සාහනාසය කියන්නේ නැත්තේ ඒක වෙන්න පුළුවන්. යම් අවස්ථාවකදී හිතන්න කවුරු හරි අහනවා ඔයාගෙන් මාකරේ පරණ සිද්ධියක් මතක් කරලා. එතකොට ඉතින් රිවයින් කරලා ගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. අපි ඒක වමනාවේ රෙකෝඩ් කරේ නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒක කොහේ හරි රෙකෝඩ් වෙලා තියෙනවා කියලා නිකන් හිතන්න පුළුවන්. ඔව් එහෙම සාමාන්‍ය අහන දේවල් හැබැයි දැන් සමහරක් වෙලාවට පුද්ගලයින්ගේ නම් ඔව් තැන්වල නම් ඒවා නම් දැන් ඇත්තටම බොහෝ නිතර නිතර කතා නොකරන අයගේ නම් නම් ඇත්තටම මතක වෙලා ඒක තමයි. ඒක හිත අතහැරලා දානවා. හිතට වමනා නැති දේවල් ටික ඉතින් එයා හලලා දානවා. ඔව්. හොඳයි සම්මාස මම කියන පොඩ්ඩක් පැහැදිලි කරගන්න තිබුණා කතා කරේ වාසයෙන් විදුත් බවන් ලොබ්බ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අද අපිට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නේ ප්‍රමණයයි හත් දවසෙත් අපේ ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා.